තෙරුවන් සරණයි ලෝක සූත්‍රය සංයුත්ත නිකාය හතරේ බුද්ධ ජයන්ත ත්‍රිපිටක මාලාවේ දාසයවැනි ග්‍රන්ථය එකසේ දාහත් වනි පිටුව ලෝක සූත්‍රය මේ ලෝකේ ලෝකය කියලා කියනවා අපි දන්නවා බුදුන් වහන්සේ ලෝකය කියලා කියනකොට බුදුන් වහන්සේ දේශනා කරන්නේ චිත්තේන නියති ලෝකේ. සිත තුලම වෙන ලෝකේ. බාහිර තියෙන ලෝකයක් ගැන නෙමෙයි බුදුන් වහන්සේ දේශනා කරන්නේ. සිත තුලම වෙන ලෝකේ. ඒකට හේතුව අපි දුක් විඳින්නේ අපේ සිත තුලම වෙන ලෝකේ නිසා. අපි දුක් විඳින්නේ අපි සැප විඳින්නේ අපේ හිතෙන් බාහිර තියෙන දෙයක් නිසා නෙමෙයි. නමුත් අපිට හිතෙන්නේ අපිට මේ හැමදේම බාහිර තියෙනවා කියලා. අපිට දුක එන්නේ නමුත් බාහිර තියෙන දෙයක් නිසාද? එහෙමනම් ඇයි අපි ටීවී එක දිහා බලාගෙන අඬන්නේ? ඇයි අපි ටීවී එක දිහා බලාගෙන දුක් වෙන්නේ, සතුටු වෙන්නේ? ටීවී එකේ දෙයක් තියෙනවද? නැහැ. චිත්තේන නියති ලෝකෝ. සිත තුලම වෙන ලෝකේ. සලායතන ලෝකෝ ලෝකෝ. අස කන දිව නාසය කය මන කියන මෙන්න මේ ආයතන නිසා මැවෙන ලෝකයක අපි අතරමං වෙලා ඉන්නවා. හැබැයි මේ ලෝකේ පවතින ලෝකයක් නෙමෙයි. මේ ලෝකේ හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙන මායාවක්. මේ මායාවේ අපි අසරණ වෙලා ඉන්නවා. මේ මායාව මැවෙන්නේ කොහොමද? ප්‍රසාදේ කොහොමද සිද්ධ වෙන්නේ? ආලෝකයට මේ ඇස ප්‍රසාදවත් වෙනවා. ශබ්දෙට කන් ප්‍රසාදවත් වෙනවා. ගන්ධයට ඒ ගාහනේන්ද්‍රිය ප්‍රසාදවත් වෙනවා. ඒ රසට දිව ප්‍රසාදවත් වෙනවා. ඇස කන දිව නාසය කය මන කියන ඒ කයට උණුසුම සීතල තද ගතිය ප්‍රසාදවත් වෙනවා. මනසට සිතුවිලිත් නැවත නැවත අරමුණු ඔස්සේ ප්‍රසාදයක් ඇති කරනවා. මේ විදිහට හැම ෂණේම මේ ස්පාක් එකක් කියලා අපි කිව්වා ප්‍රසාදයක් සිද්ධ වෙනවා. බුදු සමය තුල භාවිතා කරන වචන අද නව යෝන් තරුණයෙකුට මේ යුගයේ ගැලපෙන වචන අනුව අපිට පුළුවනි පැහැදිලි කරන්න. අපි නිහතමානීව ඒ ධර්මයේ නම් ඒ ධර්මයයි. බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරපු සත්‍ය නම් දෙයක් නැති බවයි. හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙන ධර්මතාවයක්. ධර්මතාවයක් තුල දෙයක් නැහැ. පොත, මේසෙ, ඇඳ, දුව, පුතා, ඉර, හඳ, අඹගා, නාගා අපි අපි හිතන්නේ මේ තමයි අපේ ලෝකේ කියලා. අපිට දෙයක් තියෙනවා. පොත කියලා දෙයක් තියෙනවා. පුටුව මේසය ඇඳ ගෙවල් දොරවල් මේ හැමදේම දෙයක් වගේ බලන දෙයක් නෙමෙයිද ඔව් දෙයක් තියෙනවා තියෙනවා නම් අපිට ඒවා කැඩෙනවා කැඩුනොත් අපිට දුක එනවා එහෙනම් මේ දෙයක් තියෙනවා කියලා ගත්ත නිසායි දුක හොඳට දකින්න ඇත නැත කියන අන්තවල මේ සත්‍ය ධර්මයේ නෑ ඇත්තටම තියෙන දෙයක්වත් නෑ එහෙමනම් අපි ඉන්නේ රැවටිලා මේක සම්භූත වෙනවා කිව්වේ ඒකයි. හේතුම් පටිච්ච සම්භූතා හේතු නිරුද්ධා නිරුද්ධති. එයයි ධර්මයේ. මේ ලෝක සූත්‍රයේ පෙන්වන්නේ අන්න ඒකයි. එක්තරා මහාන කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එකත් පසොවුන් ඒ මහාන භාග්‍යවතුන් වහන්සේට මේ සැලකලේය. වහන්ස ලෝකේ ලෝකයයි කියනු ලැබේ. වහන්ස කොතනකින් නම් ලෝකයයි කියනු ලැබේද? මේ බුදුන් වහන්සේගෙන් අහන ප්‍රශ්නේ ලෝකේ ලෝකයයි කියනවා ස්වාමීනි කොතනකින් නම් මේ ලෝකේ පණවම්ද අන්න එතනදී බුදුන් වහන්සේ මනාකොට පැහැදිලි කරනවා ලුජ්ජතිති කෝ බික්ඛු තස්මා ලෝකෝති උච්චති මහන නැසේනම් පළුතුවේනම් නැස නැසිනුයි එහෙයින් ලෝකයේ කියන ලැබේ. ලුජ්ජතීති. ඒ කියන්නේ paludu වෙනවා කියන එක. ඒ කියන්නේ අපි කිව්ව ප්‍රසාදවත් වෙනවා කියලා. ඇයි ප්‍රසාදවත් කියන වචනේ ලුජ්ජතීති කියන වචනේ මේ ලුජ්ජතීති කියන වචනෙට ඇයි ස්පාක් වෙනවා කියලා කියන්න බැරි. මෙතන ස්පාක් ගොඩක් කියලා කියන්න බැරි. අර කරන්ට් එක නෙගටිව් පොසිටිව් වර්ධක ස්පාක් වෙන්නේ. අර අවුවට අර ආලෝකයට ඉරෙලියට කන්නඩිය ඇල්ලුවම දිලිසෙන්නේ. ඒ ෂණ මේ ෂණයක් ෂණයක් පාසා විශාල වශයෙන් මේන ප්‍රසාද වීම ආලෝකයට දිලිසීම නේද මේ චක්කු ප්‍රාසෙස්දි සිද්ධ වෙන්නේ. එතනදී සිද්ධ වෙන්නේ එහෙනම් දිලිසීමක් නම් ඒක ආලෝක දිලිසීමක් පමණයි. චක්කු චක්කු ප්‍රාසාදය කියන්නේ චක්කු ප්‍රාසාදය කියන්නේ දිලිසීමක් පමණයි කිව්වේ. ඒක ගසත් ආලෝකයක් ගසස් නිසා වැටෙන සෙවණැල්ල ප්‍රතිබිම්බේ කණ්ණාඩිය කණ්ණාඩිය ඔපේ නිසායි එතන කණ්ණාඩි අපිට දෙයක් පේන්නේ. එහෙනම් කම්මචිත්ත ඍතු ආහාර කියලා චතු සමුට්ඨාන කියලා රූපකලාප 54කට බෙදන්නේ. අන්නේ ඔපේ හැදෙන හැටි පෙන්වන්නයි. ඒ කියන්නේ රසදිය වැටෙන හැටි පෙන්වන්න. අර වීදුරට රසදිය රසදිය නිසානේ වීදුරෙන් අපිට පේන්නේ. අන්නේ වගේ තමයි අපේ මේ අක්ෂි එහෙම නැත්නම් චක්කු ප්‍රාසාදේ ඒ ඔපේ හැදෙන හැටි ඒ සින්දු පටලේ හැදෙන හැටි ඒ කේශනාලිකා ඔස්සේ ඒ වා ඒ ආස්වාස ප්‍රාසස වාතය ඔස්සේ එනන්නේ සින්දු පටලේ හැදෙන හැටි ඒකයි පට විහාපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියලා සුද්දාෂ්ටක විදිහට දැකලා ඒ සුද්දාෂ්ටක විදිහට ඒ රූප කලාප විදිහට රූප සුද්දාෂ්ටක ඒ රූප කලාප 54කින් ඒ චක්කු ප්‍රාසාදය හැදෙන ඇටේ කම්මචිත්ත ඍතු ආහාර කියලා පෙන්නුවේ. ඒක ප්‍රසාදයක් බිඳීමක්. මොකද්ද බිඳෙන්නේ? එතන ප්‍රසාදවත් වෙන්නේ ඒ චක්කු ප්‍රාසාදේ ඇස ආලෝකයටයි ප්‍රසාදවත් වෙන්නේ. ආලෝකය නිසායි බිඳෙන්නේ. දැන් වැටෙනවද? ලුජ්ජතිති කියන වචනේ ස්පාක් කියන අපි කියන ප්‍රසාදය කියන්නේ ස්පාක් ගොඩක් කියන්නේ වේගෙන් ස්පාක් ගොඩක් අපි බිත්තිය දිහා බලන් ඉන්නවා. අපි මෙතන වේගයෙන් ස්පාක් වෙනවා වර්ණයක්. අන්න චිත්තක්ෂණ කෝටි ගණක් පහළ වෙනවා කියලා අපි ඔය කතා කරන්නේ චිත්ත වීති වල කතා කරන්නේ ওই කාරණේ. සම්පටිච්ඡන සම්තින ඔච්චපන ජවන් ජවන් ජවන් කියලා කියන එක ලොකු තේරුමක්. පටිඝ සම්පස්සයට අදි වචන සම්පස්සය. එහෙම නැත්නම් ස්පර්ශයක්. මේ මොන විදියට කිව්වත් මේකේ මූලික අවස්ථාවයි ප්‍රසාදය කියන්නේ. ඒ චක්කු ප්‍රසාදයේ විතරකින් අපිට දෙයක් හම්බ වෙන්නේ නැහැ. දිත්තේ දිත්ත මත්තන් කියන තැනට එහෙමනම් යනවා. ඔව්. දුටු දෙයක් නැහැ. දෙයක් කොහොමද හැදෙන්නේ? දුටු කෙනෙක් නැහැ. දෙයක් කෙනෙක් කියලා අපි දෙයක් ගත්තොත් විතරයි හැදෙන්නේ. එහෙනම් දෙයක් කියන එක හැදෙන්නේ කොහොමද? ආත්ම දෘෂ්ටියකින් මේක අපි දකිනවා කියලා දෙයක් නෙමෙයි. සබහාදාමක් මෙතන තියෙනවා. ඒ තමයි මේ ප්‍රසාදවත් වෙනවා කියප එක. එහෙනම් මේ ස්පාක් වෙනවා කියප එක. එහෙම නැත්නම් මේ පලුජ්ජති කියප එක. එහෙම නැත්නම් මේ ලුජ්ජතිති කියප එක. මේකයි ඔබ නුවණින් දකින්න ඕනි කාරණේ. මෙතන ස්පාක් වෙනවා. ඇහැ ස්පාක් වෙනවා. ශබ්දෙට කන ස්පාක් වෙනවා. ඇයි ඒ? ශබ්දෙට කර්ණසංග පටලෙ හෙල්ලෙනවා. අහසේ විදුලි කරනකොට මේ ජනෙල් හෙල්ලෙනවා වගේ. එළියේ ශබ්දයක් එනකොට අම්මා කියලා අපේ කර්ණසංග පටලෙ හෙල්ලෙනවා. ඒ ශබ්දෙට ප්‍රතිකම්පන එනවා. ඒ ප්‍රතිකම්පනයේට අර සොරාලේ ආස්වාස ප්‍රාස්වාස වාතයත් එක්ක විසිල් එක වගේ වදින එක. මම් මම් මම් මම් ගාලා. ඒ ඒ ශබ්දේ ප්‍රතිකම්පනයේ නිසයි සිද්ධ වෙන්නේ. අර පාස්වාස වාතයත් එක්ක අර අතන ආලෝකයට ඒ ඒන හැඩතලයට ආලෝක හැඩතලයට ශබ්ද ප්‍රාසාදයට එතන වර්ණ ප්‍රාසාදයට එකට සම්මිශ්‍රණය වීම සම්පටිච්ච වීම එකතු වීම ඒ එකතු වීමේ ස්වභාවය චිත්ත ස්වභාවයයි ඒ චිත්ත ස්වභාවය තමයි මෙතන ප්‍රතිකම්පණයට හේතු වෙන්නේ එයයි හේතුව එතනින් එන ඒ ශබ්ද ස්වභාවයයි ඒ ශබ්ද ස්වභාවයට මේ ශබ්ද ස්වභාවයයි බලන්න මේක ස්වභාවිකව ගොඩාක් සංසිද්ධි තියෙනවා. එක තැනක රැහියෙක් ඇහ ගන්නකොට ගල් තව තැනක ඒ වගේම සද්දයක් එන්නේ. තව විදිහකට බැලුවොත් මේ පැත්තෙන් අපි යකඩයක් අපි බෙලෙක්කයක් හයියෙන් හෙල්ලුවොත් එතන වැලි කැට හරි දාලා තිබ්බොත් ඒක ගල් තවත් විදිහකට එල්ලෙනවා. අතන තව શબ્දයක්. ඒක නිසා මට ගත්ත තවත් શબ્දයක්. අන්න වගේ එළියේ શબ્දයක්. එළි શબ્ද නිසා මට ගත්ත සරාලේ තවත් શબ્ද. අර අම්මා පුතේ මේ අම්මා අම්මා අම්මා අම්මා අර හැඩතලෙට දැන් අම්මා එකතු වෙලා දැන් අද කෝල් එකක් දීලා අම්මා කිව්වම අපිට හැඩතලේ එනවා ඉස්සරහා හැඩතලේ එනකොට ආලෝකේනකොට අපිට ශබ්ද එනවා මේ දෙක වෙන් කරන්න බැරි එකයි මේ සිතක සිද්ධ වෙන්නේ චිත්ත නියාමයේ ඒකයි ඉතු නියාම බීජ නියාම කම්ම නියාම චිත්ත නියාමයේ අඳුන ගන්න මෙයයි රැවටීම මෙතන ආත්ම කතාවක් නෑ සබදාමයි සබදාමයි ශබ්දය වර්ණය එකතු වීම කියන කාරණේ නොදකින තා කිසි කෙනෙකුට මේ ධර්මය යමු වෙන්නේ නැහැ. බාහිර දෙයක් නැහැ කියලා හිතන්න පුළුවන්. හැබැයි දෙයක් නැහැ කියලායි හිතන්නේ. අමතක කරන්න එපා. එතරම් දෙයක් හැදිලායි නැහැ කියලා හිතන්නේ. හිතේ දෙයක් නැහැ කියලා හිතන්න පුළුවන්. හැබැයි දෙයක් නැහැ කියලා හිතන්නේ. එතරම් දෙයක් හැදිලායි නැහැ කියලා හිතන්නේ. දෙයක් හැදිලා නැහැ කියලා හිතන එකේ දෙයක් නැති වෙලා නැහැ. ඒකයි ඔබට පොත නැහැ කියලා හිතුවට පොත නැති වෙන්නේ නැත්තේ. ඒකයි ඔබගේ ඥානෙට සිහියට තාමත් ලෝකේ තියෙන්නේ. ඔබ ලෝකේ මිදිලා නැත්තේ. ඒකයි ඔබ සෝතාපන්න නොවෙන්නේ. ඔබ ඔබ ප්‍රතිපදාව හරි ප්‍රතිපදාවේ වරදක් නෙමෙයි. නමුත් දර්ශනයේ වරද තියෙන්නේ. බුද්ධ දර්ශනය තුළ දෙයක් නැති බව දැක්කේ නැති එකයි විනය ලෝකේ කියන තැන හිටියේ නැති එකයි සතර සතිපට්ඨානයේ වර්ධින්න හේතුව. ඒක කොහොමද ප්‍රායෝගික වෙන්නේ කියලා නොදන්නකමයි අසරණ බොළඳකම අවුරුදු 100ක් ගියත් කවුරුවත් මේක මේක හරියට ගලපගත්තේ නැත්නම් නිවන නම් හමුවන්නේ නැහැ. ඔබ අපි ඉන්න තැනට එන්න ඔබට අවුරුදු 100ක් ගියත් එහෙමනම් බැරි වේවි. බාහිර දෙයක් නැහැ කියලා හිතුවත් හිතේ දෙයක් නැහැ කියලා හිතුවත් මේක ඇතුලේ තියෙන රහසක් ඒ තමයි ශබ්ද වර්ණය කියලා ඒ අවිඥානික ස්වභාවයේ සවිඥානික මනසකට ගන්න බැරිකම ආත්මීය හිතකට අනාත්ම දෙයක් අවබෝධ කරන්න බැරි කම. පුළුවන් නම් ඔබ මේ දේ කරලා බලන්න. මේ මේ පුළුවන් නම් ඔබ මේ මහා ප්‍රඥාව ඇති කරගන්න. පුළුවන් නම් ඔබ මේ ඥානය අවදි කරගන්න. පුළුවන් නම් ඔබගේ ඥාන අවදි කරගෙන මහා අභිඥාවකින් නිවන කරා යන්න. ඒකයි අපි කියන්නේ හැම තිස්සෙම මේ සිහියයි වැඩෙන්නේ සිහියටයි දැනෙන්නේ. නමුත් මහා ප්‍රඥාව මෙතනදී මහා ලුක් විශාල කාර්යයක් තියෙනවා. ඥායස අධිගමය නිබ්බාන සත්‍ය කිරිය යන ගමන යන්න ඕනේ. අන්න එතනයි ලුජ්ජති කියන වචනේ අපි පැහැදිලි කරන්න හේතුව. ලුජ්ජති කෝ බික්කු තස්මා ලෝකෝති උච්චති මහන paluduwe නැසෙනුයි එහින් ලෝකයයි කියනු ලැබේ. මේක ගලප ගන්න. මේ ලෝකය කියන එක ප්‍රසාදවත් ඒ ප්‍රසාද ගොඩක එකතුවක් වර්ණයයි ශබ්දයයි පොත කියන්නේ shabdayak. ඒ shabde කවුරුත් දැම්මේ නැත්නම් අද කොහෙද පොත් තියෙන්නේ? රැවටෙන්න එපා. shabdayai වර්ණයයි මේ කතාව තියෙන්නේ. මේකයි shabda වර්ණ මේක දැනීම දිට්ඨ සුත මුත කියලා බාහ්‍ය තාපසතුමාට බුදුන් වහන්සේට කියන්න පුළුවන් නම් දිට්ඨ සුත කියන තැන මුළු ධර්මයේම තියෙනවා. දැන් වෙන මුකුත් එකතු වෙනවද අපි ඔබෙන් අහනවා. ස්වර්ණයයි, ශබ්දයයි, ගන්ධයයි, රසයි, පාසයි අර වෙන මොන හරි එකතු වෙනවද? දැන් සක්කාය කියන්නේ වෙන මොනවාරි එකතු වෙලාද? එහෙනම් වර්ණේ શબ્දේ නෙමෙයි එකතු වෙන්නේ. එහෙනම් නාමය කියලා වෙලින් නොදන්න දෙයක් හදාගෙන හරියනවද? රූපය කියලා තව මොනවාරි වචන ගොඩක් හදාගෙන හරියනවද? චත්තාරෝච මහා භූතනං චතුන්නංච මහා භූතන උපාදාය රූපං රූපං වදේති කියලා. දැන් කවියක් වගේද මේක කියන්නේ? ඔව් හතර මහා භූත නිසා චත්තාරෝච මහා භූතන ඒ හදාගත්ත උපාදාය රූප කොහෙද මේ? ආ ඊට පස්සේ කියන හිතක. ඊට පස්සේ මොකද වෙන්නේ? උපාදාය රූපේ දැන් තියෙන හිතේ. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් නාමී රූපේ එතකොට නාමීය රූපේනේ දකින්නේ නාමීය රූපේ කියන්නේ දෙකක් නෙමෙයි එකක් වෙලයි දකින්නේ අපේ අය එතන රැවටිම් පෘ탁ජන භූමිය තියෙන අවිද්‍යාව දෙකක් නෙමෙයි එකක් වෙලා දකින්න එකයි නාමීය රූපයක් ආ නාමීය රූපයක් කියන්නේ සිතුවිල්ල ඒක විඥානයක් එහෙනම් එහෙනම් ඒක විඥාණයට එන්නේ ඒක රූප සංඥාවක් එහෙනම් ඒක චිත්තක් චිත්තයක් අපි එළිය තියෙන එක නෙමෙයි අපි හිතන එකක් එහෙනම් ඒක නාමය කියන්නේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර හරිනේ චුල්ල වේදාල සූත්‍රය බැලුවත් ඔබට මේ මේ මේ සූත්‍රය හම්බ වෙනවා. මේ හැමතැනම ඔබට දකින්න හම්බ වෙනවා. වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර, අයං උච්චති, නාමං වදේති. දැන් නාම කියන්නේ මොකක්ද එතකොට? ද වේදනාව කොහෙන්ද? එහෙම ඔබ වේදනාව අහසින් එනවද නැහැ. චක්කුංච පටිච්ච රූපේච උප්පච්චේ චක්කු විඤ්ඤාණ තින්නම් සංගති පස්සෝ ප්‍රසාදයෙන් පස්සේන වේදනාව අන්න පස්සපච්චා වේදනා. එතනින් එන්නේ. පස්ස දෙපාරක් එනවා. ඒ කියන්නේ ස්පර්ශ දෙකක්. ස්පර්ශ දෙකක් කියන්නේ වට්ටම් වත්තට කිව්වේ ඒකයි. එනේ කිරණයක්. කිරණේ කොහෙද තියෙනවද පොතක්? නෑ. රැවටෙන්න එපා. දෙවනි වටේ දකින්න. එහෙනම් එන්නේ කිරණයක්. දකින්නේ පොතක්. සිතුවිල්ල කොහෙද හැදුනේ? අන්න ඒකයි චිත්ත මායාව. ඒ කියන්නේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. වේදනා නම් ඒ වේදනාව කිරණයක් පටික සම්පස්සයට අදිවචන සම්පස්සයක් කියපු කතාව ගලප ගන්න. ඒකයි රහස. විශාල දෙයක් මෙතන තියෙනවා. පටිග සම්පස්සයට අදිවචන සම්පස්සයක්. ඒ පටිග සංඥා, ඒ රූප සංඥා මිදුණු තැනයි ඔබට මේක දකින්න පුළුවන් මහා නුවණකට. ඒ කියන්නේ මේ වේදනාව කිරණයක්. ඒ කිරණේ වේදනාව සංඥාව ඒ කිරණේ හැඩතලේ ඒ හැඩතලේ විඳීම ඒ වේදනා සංඥා සංකාර කියන්නේ ශබ්ද වර්ණ සියල්ල එකතු වෙලා එන්නේ ඒකයි වේදනා සංඥා චේතනා අන්නේ චේතනා සංකාර සියල්ල එකතු වුණු දෙයි පස්ස මානසිකාර කියන්නේ. මඤ්ඤණා ප්‍රපංච හැදෙන්නේ ඒ ඒකයි දෙයක් වෙලා දෙයක් උනේ කොහොමද? ශබ්දයි වර්ණ එකතු වෙලා. අන්න ඒකයි චිත්තේ. ඒකයි ආත්ම කතාව. ඒකයි මේ පුංචි මේ මේ සූත්‍ර පිට පාඨය තුල විශාල ධර්මයක් පේනවා. ඔබට ඒක පෙනේවි. මේ විදිහට දැක්කාම ධර්මයේ දැක්කාම ධර්ම ධම්ම චක්කුසෙන් දැක්කොත් ඔබට මේක පෙනේවි. නැතිනම් ඔබට මේ සූත්‍රෙත් එක සූත්‍රයක් විතරයි. ඒකයි කිව්වේ ලුජ්ජති තී කෝ බික්ඛු තස්මා ලෝකෝති උච්චති. මහන පළුදුවේ නැසෙනුයි එහින් ලෝකයයි කියනු ලැබේ. මේ කතාවේ මුළු ධර්මයේම තියෙනවා. කිංච ලුජ්ජති කිමෙක් paludu වේදයත් අන්න කියනවා මහාන ඇස paludu වේ රූපය paludu වේ චක්කු විඥානය paludu වේ දැන් ඇසත් රූපයත් ඇසේ විඥානය චක්කුංච පටිච්ච රූපෙජ් මේ ඔක්කොම ඒ සේරම තියෙන ස්පාක් එක තුල paludu වීම තුලයි හැදෙන්නේ එකක්වත් ඒවා තියෙනේවත් නෙමෙයි ඒක මායාව වේකී තුලයි සකස් වෙන්නේ වේගය තුල ඇති වෙන ඇතුළු ප්‍රවාහය තුලයි තියෙන්නේ. ගඟ සිත වැස්ස හුළඟ තියෙන දෙයක්ද? නෑ. ලුජ්ජතිතියේ. paluduwe ඒ එකක්වත් තියෙනව නෙමෙයි. දෙයක් කියලා දෙයක් තියනවද? දෙයක් කියලා දෙයක්වත් නෑ. දැන් ධර්මය ඔබට හමු වෙනවා. චක්කුංකෝ බිකු ලුජ්ජති. අන්න කිමෙක් paludu වේදයත් රූපා ලුජ්ජති චක්කු විඤ්ඤාණ ලුජ්ජති චක්කු සම්පස්සෝ ලුජ්ජති අන්න ඊට පස්සේ කියනවා ඇස් දැන් දැන් එතකොට ඇස පළදුවේ රූපේ පළදුවේ චක්කු විඥානේ පළදුවේ එතනින් නවතිනවද නැහැ දැන් මේ ඇස නිසා හටගත්ත වේදනා සංඥා චේතනාව තුළ තියෙන මොනවාද දෙයක් නම් එතන දෙයක් කියලා ගත්තොත් එතන පොතක් කියලා ගත්තොත් එතන එතන ඇලෙනවා ගැටෙනවා අන්න එතන තියෙනවා ඇසේ පහසක්. අන්න එතන තියෙන තෘෂ්ණාවක්, තණ්හාවක්. අන්න එතනයි කියන්නේ ඒ ඇසේ පහස paluduවේ. ඇස් පහස නිසා සුව වූ දුක් වූ නොදුක් නොසුව යම් විඳීමක් වේද උපදීනම් එයත් paluduවේ. දැන් ඔබට හොඳයි මිහිරි රසයි කියලා චන්ද රාගයෙන් අපි මේ දේ ගන්න පොත අපිට පොතක් කියනකොටම හොඳයි කියලානේ දැනෙන්නේ. ආ පොතක් තියෙනවා කියලානේ දැනෙන්නේ. හැබැයි තියෙන දෙයක් නෑ paluduwe. එයත් අනිත්‍යයි. තියෙන දෙයක් නෑ. අන්න එතන ඇස් පහස නිසා හටගත් ඇස් පහස paluduwe ඇස් පහස නිසා හටගත් දුක්ඛ හෝ නොදුක් නොසුව හෝ ඒ යම් විදීමක් වේද එයත් paluduwe. යම් විදීමක් තියෙනවා නම් එයක් paludu වෙන තැන දුකමයි හටගන්නේ. මහාන paludu වේනේ නැසේනම් ඒ නිසා හටගන්න එයින් හටගත් ලෝකයක් paluduවේ ලෝකයක් නැසෙමය ලෝකයක් කියලා දෙයක් ගන්න බැරි බව මෙතනින් මනාකොට වැටෙනවා. දැන් අපි රුසූත්‍රයේ තේනන වචන වලින්ම බලමු. චක්කුංකෝ බික්ඛු ලුජ්ජති රූපා ලුජ්ජති චක්කු විඥාන ලුජ්ජති චක්කු සම්පස්ස ලුජ්ජති යම්පිදං චක්කු සම්පස්ස පච්චය uppajjati වේදේතං සුඛං වා දුක්ඛං වා අදුක්කම සුඛං වා තම්පි ලුජ්ජති ලුජ්ජති තීකෝ බික්ඛු තස්මා ලෝකේති ලෝකෝති උච්චති තී අන්න චක්කු සම්පස්සේ නිසා හටගත්ත යමක් තියෙනවනම් එයත් paludu වෙනවා ඒ paludu වෙනවා නැසෙනවා කියන එක එයත් නැසෙනවා ඒ නිසා හටගත්ත යමක් තිබේ නම් එයත් නැසෙනවා යම්පිදං චක්කු සම්පස්ස පච්චයා uppajjati වේදේත යම්කිසි විඳීමක් වේදනාවක් චක්කු සම්පස්ස නිසා හටගත්තනම් සපොදු වේදනා දුක් වේදනා කියලා ගත්තනම් අන්නේයක් නැසෙනවා පවතින්නේ නැහැ චක්කු සම්පස්ස පච්චයා uppajjati වේදේතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛං සුඛං වා තම්පි ලුජ්ජති ලුජ්ජති ඉතිකෝ බිකු තස්මා ලෝකෝති උච්චති දැන් ඔබගේ ලෝකේ කොහෙද තියෙන්නේ ඒ ලෝකේ තියෙන්නේ තියෙන ලෝකයක්ද? ලෝකයක් තියෙනවද? තියෙන ලෝකයක් තියෙනවද? දැන් ඔබට පිනවන්න, විඳවන්න පුළුවන් දෙයක් හම්බ වෙනවද? නැහැ. ඒකයි කිව්වේ මෙතන ප්‍රාහයක්, වේගයක් තියෙන දෙයක් නැහැ. මේ සිතුවිලි වලින් මේක දකින්න චිත්තේ නියති ලෝකේ මේ ධර්මයේම දකින්න ධම්මයෙන් දකින්නවා කියන්නේ සිත තුළ මැවෙන කතාවම දකින්න. බාහිර සාධකයක් පමණයි. බාහිර තියෙන ලෝකයක් ගැනයි ඔබ හිතන්නේ නෑ. මේ සිත තුල මැවෙන මේ මායාවම බිඳ වැටෙන එකක්. සිත තුල මැවෙන තියනවා කියලා අපි හිතුවොත් එතන දුකයි හදගන්නේ. සිත තුල මැවෙන තැන ඒ ඒ තියෙනවා කියලා ඔබ හටගත්තේ නැත්තම් දෙයක් එතන දුකින් මිදෙනවා. සිත තුල දෙයක් තියෙනවා කියලා ගත්ත කමයි සිත තුලයි දුක තියෙන්නේ. සිත තුල තියෙනවා කියලා ගත්තොත් එතන දුකක් තියෙනවා. හැම තැනම ඒකයි පෙන්වන්නේ. ඔබ දකින්න ඇති අපි මීට කලින් පැහැදිලි කරා අර දෙල්පතිත්‍ර අසුරේන්ද්‍රයාගේ මාරබන්ධනේ සුරාසුර යුද්ධෙත් තියෙන ඔතනමයි. සිතේ දෙයක් තියනවා කියලා ගත්තකම නැති දෙයක් තියනවා කියලා හිතපු කමයි දෙල්පතිත්‍ර අසුරේන්ද්‍රයාගේ අසුරයාගේ පැරදීම යුද්ධේ. සුර අසුර යුද්ධෙ තියනවා නැත කියලා මේ ආත්ම ආත්මයේ අනාත්මයයි අතර කතාවක් තියෙන්නේ. තියනවා කියලා ආත්ම කතාව තමයි නැති දෙයක් තියනවා කියලා ගත්තකමයි ඒ මාරයා කියන්නේ. ඒ නැත්තම් අපි කියන්නේ මේ අසුරයාගේ මාර බන්ධනය කියන්නේ. එහෙනම් නැති දෙයක් තියනවා කියලා ගත්ත කමයි. හැබැයි නැති දෙයක් නැති බව දැක්කොත් සුරයි. ඒ කියන්නේ මායя පරදිනවා. ඒක ඒක වෙනම සූත්‍රයකින් ඔබ ඒ සුරාසුර යුද්ධය ගැන තියෙන ඒ පැහැදිලි කිරීම අපි දක්වන්න ඕනේ. මෙතනදිත් හැබැයි මේ අපිට අපිට මේ හැමතැනම ධර්මයේ පේනවා. අත්ථ අනුදිට්ඨින් ඌහච්ච මච්චු රාජා නපස්සති කියනකොට එතරත් මොගරාජ සූත්‍රය පෙන්වන්නේ ඒකමයි. බුදුන් වහන්සේ ආත්ම දිට්ඨිය අනු ආත්ම දිට්ඨිය අතහැර තන මායя හමු නොවේ කියන තැන. ඒතර ආත්ම දිට්ඨියමයි මායя කියන්නේ එහෙමනම්. ශුඤ්‍යතෝ ලෝකං අවේකස්ස මෝගරාජ සදා සතෝ අත්තානු දිට්ඨින් ඌවච්ච මච්චු රාජා නපස්සති කියපු තැන. මෝගරාජ හැම කාලේ ලෝකයේ ශුන්‍ය ලෙස බලව කියපු තැන. අන්න එතනයි ආත්ම දිට්ඨිය අත්හැරන තැන. එතනයි මච්චු රාජා නපස්සති මායාගෙන් මිදෙන තැන. මේ සියල්ලම කියන්නේ එකම කතාවයි. පවතින ලෝකයක් නැහැ. අපි හිතින් හදාගත්ත දේත් පවතින්නේ නැහැ. සිත තුල මහටගේ නිරුද්ධ වෙන අර මෙතන තියෙන සබහාදාමේ අර ශබ්ද වර්ණ එකතු වෙලා අපිට මේ අර අපි කිව්වේ මෙතන දැනෙන දැනීමයි මිලිවොට් පහේ කරන්ට් එක කියලා අපි කිව්වේ දැනෙන දැනීමයි ඉන්නවා තියනවා කියන දැනීම. හැබැයි එහෙම දෙයක් නැහැ. හැබැයි දැනීමයි ආත්මය කියන්නේ. තියෙනවා බවට දැන ගැනීම. ඒක දිය වෙන තැන ආත්ම දෘෂ්ටියම දිය වෙලා යනවා. හැබැයි මේක අවබෝධය තුලත් ඔබට අවබෝධයක් ඇති වෙනවා. ඒ තුලත් මෙතනට දිය වෙන හේතුවක් තියෙනවා. ඒකයි දර්ශනය තුල හිමාලය පර්වතය වගේ කෙලෙස්ය වෙනවා කියන හේතුව. අතරගත්ත ගල් කැටේ තරම් බොහොම බොහොම ටිකයි මහණෙනි ඉතුරු වෙන්නේ ආනන්දයේ කෙලෙස් ඉතුරු වෙන්නේ තව ටිකයි කියලා පෙන්නපෙක්. ඒ සෝතාපන්න වෙනවා කියන්නේ මේ අනාත්ම ධර්මයේ එන එකයි. අනුසෝතය කියන්නේ ගඟ ගලන අතට ගලනවා කියන්නේ ආත්ම සංඥාව තුල යන එකයි. පටිසෝතය කියන්නේ සෝතාපන්න වෙනවා කියන්නේ ආත්ම සංඥාවක් ගිලිහිලා ආත්ම සංඥාවේ මිදීමයි. එහෙනම් ඒට සත්‍ය දකින්න ඕනි. ඒ අනාත්ම ධර්මයේ දකින්න ඕනි. ඒ සවිඥානික නෙමෙයි අවිඥානික මනසකින් දැක්කොත් විතරයි පේ. ශබ්දය වර්ණය කියන්නේ ඒක ආත්මීය දෙයක් නෙමෙයි. ඒක භෞතිකයි. ඒක අවිඥානිකයි. ඒ තුල ඇතිවෙන ස්පාක් එක කාටුන් එක වගේ අවිඥානිකයි. සබාදාම සබාදාමක් පමණයි. පේන දේ වෙනද විදිහටම පේනවා. ඇහෙන දේ වෙනද විදිහටම ඇහෙනවා. දැනෙන දේ වෙනද විදිහටම දැනෙනවා. හැබැයි ඊට චන්දරාගයයි නැති වෙන්නේ. අන්න ආශ්‍රව කෙලෙස් ෂය වෙන තැන එතනයි. ආශ්‍රව කෙලෙස් ෂය වීගෙන යන්නේ සත්‍ය දකින්න කොටයි. අන්න එතකොටයි ඔබගේ ඒ සියලු සිතුවිලි වල තියෙන ඒ බල ගැන්විලි වලින් ඔබට මිදෙන්න පුළුවන් වෙන්නේ. සත්‍ය දැක්කොත් විතරයි. බාහිර දෙයක් තියනවා කියලා ගත්තොත් ඒක හම් වෙන්නේ සිතේ දෙයක් තියනවා කියලා ගත්තොත් එතන හම් වෙන්නේත් නැහැ. හැබැයි මෙතන දෙයක් කියලා නැති බව දැකීම තුලයි බාහිරත් නැති වෙලා සිතෙත් නැති වෙන එක සිද්ධ වෙන්නේ. දෙයක් කියලා සිත බාහිර දෙයක් නැති බව දකින්න එක කියනකොට දෙයක් තියෙනවා. හැබැයි ශබ්දය වර්ණය කියන එකේ ශබ්දයක් කියලා දකිනකොට. ඒක ධර්මයේ යථාභූත වෙන හැටි දකින්නවා කියන්නේ එතනයි. එතන වර්ණයට ශබ්දයක් තියෙන ශබ්දයක් කියන එක. සිත කියලා දෙයක් නැති බව. සිත කියලා දෙයක් නැති බව දකින තාක්කල් මේ ධර්මයේ කිසිවෙකුට හමුවන්නේ නැත්තේ ඒකයි. ඔබ බාගෙට ධර්මයේ දැනගෙන බාහිර දෙයක් නැහැ හිතේ දෙයක් නැහැ දෙක මිදුණු තැන ශුන්‍යයි කියන එක බාගෙට ධර්මයේ දැන ගැනීමක්. සම්පූර්ණයෙන්ම ඔබ ඔබ මේක සම්පූර්ණයෙන්ම ඒ ඒ සියල්ලම සත්‍ය සබ්බ සූත්‍රය කියන වගේ සියල්ලම දැක්ක වෙන්නේ සබ්බ සූත්‍රය බැලුවම ඔබට පේයි. ඇස පජානාති. ඇස දැක්කමයි. ඇසයි රූපයයි සියල්ලමයි කියලා බුදුන් වහන්සේ පෙන්වුවේ එකයි සබ්බ සූත්‍රය තුළ. ඒ හරියට දැක්කනම් ඒ දැකින යුතු කෝණේ ඔබට ඕනි කෝණෙන් වෙන්න බෑ ඒක ආත්ම කෝණේ. එන අනාත්ම කෝණේ කියන්නේ මොකද්ද? අනේකයි බුදුන් වහන්සේ දේශනා කරන්නේ. මහණෙනි උදෑසන පාන්දර උදෑසන ඉමිදිරි පාන්දර තනාග පිපි දිය බිඳක යමෙක් දිය දුන්නක් දකීද ඊටම අදාළ කෝණකින් දැකිය යුතුයි. ඊටම අදාළ කෝණකින් කියන්නේ අපිට ඕන කෝණයෙන් බලලා බෑ. ආ මේ මේම කියලා හිතුවට බෑ. සිතුවිලි වලින් නිවන් දකින්න බෑ කිව්වේ ඒකයි. ඊටම අදාළ කෝණේ කියන්නේ සබාදාමට ඒ අනුගත කෝණේ තමයි සබාදාම දකින්න එක. ඒක භෞතිකයි. ඒක අජීවි, අනාත්මයි, අවිඥානිකයි. පුළුවන් නම් දකින්න සිත හැදෙන හැටි. දැක්කොත් ඔබ ඒකාන්තයෙන් සියලු දුකෙන් මිදලා කිසිදා නහි ජාතු ගබ්බසේම් පුනරෙතිති. දිට්ඨිච මෙයි දිට්ඨිය මේ ඊටාම ගැඹුරුයි. දිට්ඨිච අනුභගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ මෙයි දර්ශනය. කාමිසුයි නෙය ගේදා නහි ජාතු ගබ්බසේම් පුනරෙති. ඔහුට නෑ කිසි දෙයක් පිනවන්න කියලා කම් සැපයක්. නහි ජාතු ගබ්බසේම් පුනරෙති. කලලක නැවත උප්පත්තියක් පනවන්න බෑ. ඒ අවසානාත්ම භාවයයි. එයයි නිවන් මාර්ගය. එහෙමනම් මේ සත්‍ය ධර්මයේ හැමෝටම මනාකොට අවබෝධ කරගන්න මේ පුංචි පණිවිඩේ හේතු වෙන්න ඕනේ. තෙරුවන් සරණයි.